නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි පිළිවෙලින් දේශනා කරගෙන ආවේ විසුද්ධි මාර්ගය විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට අපි විසුද්ධි හතරක් දේශනා කරලා තියෙනවා. ඒ විසුද්ධි හතර තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. ඔයත් දන්නවා. ඒක කලින් ප්‍රකාශ කරලා තියෙනවා. විසුද්ධි කියන එකේ තේරුම, අර්ථය, සුද්ධ කියන්නේ පිරිසිදු වීම, විසුද්ධි කියන්නේ වඩාත්ම හොඳටම පිරිසිදු වීම. ඒවට කියනවා විසුද්ධිය. ඒ වඩාත්ම පිරිසිදු වීමේ මාර්ගය විසුද්ධි මාර්ගය. තර සීලෙන් හොඳටම පිරිසිදුයි. සිත නීවරණයන්ගෙන් ඉවත් කරගෙන, බැහැර කරගෙන සිත පාරිශුද්ධ භාවයට පත් කරගෙන දිට්ඨි විසුද්ධිය තුළින් මේ ලෝකයේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් මොනවද කියලා නුවණ මෙහෙවලා බුද්ධිය මෙහෙවලා පැහැදිලි කරගත්තා අවබෝධ කරගත්තා තේරුම් ගත්තා නාම රූප දෙකක්මයි කියන්නේ කියන කාරණය. ප්‍රේ කාංකා විතරණ විසුද්ධියෙන් කාංකා කියන්නේ සැකය, අවිශ්වාසය, විමතිය. ඒ සැකය, අවිශ්වාසය, විමතිය ඒ නැති කරගත්ත අපි සංකා විතරණ විසුද්ධිය. සත්‍යයක් නැහැ, පුච්චලයක් නැහැ, ජීවයක් නැහැ. කෙනෙක් නැති බව අවබෝධ කරගත්ත යම් මට්ටමකට දිට්ඨි විසුද්ධියේදී. ත්‍රේ ලෝකයේ විත්තේ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මතාවයන්. ඒ නාම රූපදී ඇති වෙන හේතු ඒ ප්‍රත්‍ය සංකා විතරණ සිද්ධියෙන් සැකයක් නැතුව අවිශ්වාසයක් විමතියක් නැතුව අපි පැහැදිලි කරගත්ත දේශනා ගණනාවකින් දැන් අපි දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඒතර මග්ගම් මග්ග මග හා නොමග. නොමග කියලා එකක් තියෙනවා මග කියලා එකක් තියෙනවා. අපි සෑම කෙනෙක්ම කැමති නිවැරදි මග යන්න. නොමග කියොත් නිහත වශයෙන්ම අපි අමාරු වෙනවා. අපි දුකටපත් වෙනවා. නැවත නැවත අපි අසරණ වෙනවා. ඒන් නිදිලා නිවැරදි මඟ හොයාගන්නේ, පැහැදිලි කරගන්නේ, පිරිසිදු කරගන්නේ මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ සඳහා තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරනවා උපක්ලේශයන් 10ක් තියෙනවා. උපක්ලේශ ක්ලේශ කියන්නේ සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා, සිත කිලිටි වෙනවා. ඒවට කෙලස් කියනවා. උපක්ලේශ. ඒ කෙලසීමට සියුම් වශයෙන් උදව් කරනවා. සියුම් වශයෙන් ඉදවන උදව් කරනවා. හැබැයි එන්නේ කුසල වේශයෙන් එන්නේ. ඒ පිළිබඳව 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ උපක්ලේශයන්ට අහු නොවි ඒවැ මනස රඳවන්නේ නැතුව මනස ඒවැ නවත්තන්නේ නැතුව ඒවැන් අයින් කරගෙන බැහැර කරගෙන නිවැරදි මඟට අපි මේට කලින් පැහැදිලි කරා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියා ඥාන දර්ශන විසුද්ධි කියන්නේ ඒ අවසාන විසුද්ධිය දක්වාම අපට මෙනෙහි කරන්න තියෙන්නේ පරික්ෂා කරන්න තියෙන්නේ සොයා බලන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පිළිබඳව. මොකද අනිත් සියලු කරුණු අපි පිරිසිදු කරගෙන මේ වෙනකොට මේතනට ඇවිල්ලා තියෙනවා අපේ මනස හිත අපි එතනට අරගෙන ඉවිත් මෙතන ඉඳලා අපිට තියෙන්නෙම එතන ඉඳලා අමාරුවක් නෑ. ගැටලුවක් නෑ. කියන්නේ කරුණු තුනක් පිළිබඳව විභාග කරන්නේ. පරික්ෂා කරන්නේ. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, හා අනාත්ම ලක්ෂණය. මෙන්න මේ කරුණු තුන පිළිබඳව තමයි විභාග කරන්න තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණය කියන්නේ සත්‍යයේ ගැඹුරු. දුක්ඛ ලක්ෂණයත් ගැඹුරු. අනාත්ම ලක්ෂණය ඒකත් වඩා ගැඹුරුයි. නමුත් සාමාන්‍යයෙන් බලපුවාම මේක එච්චර ගැඹුරු නැති බවක් පේනවා සමහර අය. නෑ මේක ගැඹීරයි. මේක ගැඹුරුමයි. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අපිට තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න අපි එතනට අපේ මනස ගන්නේ අපි මේ උපක්ලේශයන්ගෙන් සිත අයින් කරගන්න ඕනේ. ඒතර උපක්ලේශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඕබාෂ පළවෙනි එක. ඕබාෂ කියන්නේ ආලෝක. මේ පරීක්ෂණය අර පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන නැත්නම් ධ්‍යාන වලින් සම්බන්ධ වශයෙන් අයින් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දැන් මේ ධර්මතාවයන් විභාග කරගෙන යනකොට පරීක්ෂා කරගෙන යනකොට සමහර අයට එනවා ආලෝකයක්. මේ ආලෝකයේ විදර්ශන ආලෝකයක්. දැන් මේ කියන්නේ විදර්ශනා භාවනා කරන අයට විතරයි කියන්නේ. අනිත් අයට නෙවෙයි. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට හැබැයි මේකට රැවටෙනවා. මේ ආලෝකය පිළිබඳව එයා රැවටෙනවා. අනේ මට මීට කලින් මම මට මේ විදිහේ ආලෝකයක් පහළුණේ නැහැ. ඒ ආලෝකයේ පිළිබඳව යාගේ සිත රැඳෙනවා. සිත එතන නවතිනවා. එයා කල්පනා කරනවා මට ආලෝකයක් ඉපදුණා. මීට කලින් මම දැකලා නැති මට දර්ශනය වෙලා නැති මේ අලංකාර ආලෝකයක්. හිත එතන රැඳෙනවා. මන ආලෝකයක් උපදුනා කියලා යාට එනවා සිතුවිල්ල. මට ආලෝකයක් උපදුනා කියලා යාට එනවා සිතුවිල්ල. හොඳ ආලෝකයක් මන ආලෝකයක්. මට දැర్శණය වෙනවා. උපදුනා කියලා යාට එනවා සිතුවිල්ල. ඒ ආලෝකය ආස්වාදනය කරනවා. දැන් බලමු දැන් මේක විදර්ශනා ආලෝකයක්. විදර්ශනා භාවනා කරන අයත්තම තමයි එන්නේ. හැබැයි මට ආලෝකයක් ආවක් කියලා ගත්ත තැනම දික්ටි. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඇයි? අපි මේට කලින් හොඳට පිරිසිදු කරගත්තා නම් මම කියලා කෙනෙක් නැහැ කියලා පුච්චලෙක් නැහැ සත්‍යයක් නැහැ කියලා මට ආලෝකයක් ඉපදුනා කියලා එයාට සිතුවිල්ලක් ගන්න බෑ. මට ආලෝකයක් ඉපදුනා කියනකොටම එයාට තියෙන සක්කාය දිට්ඨිය. එහෙනම් යා කාංකා විතරණ විසුද්ධියේදී සක්කාය දිට්ඨිය අයින් කරලා නැහැ. විචිකිච්ඡාව අයින් කරලත් නැහැ. සීලබ්බත පරාමාස අයින් වෙලා නැහැ. ඒ ධර්මතාව තුන අයින් වෙලා නැහැ. හැබැයි විදර්ශනා ආලෝකය. විදර්ශනා භාවනා කරන්නයි තියෙන්නේ. ඒතර මට ආලෝකයක් ඉපදුනා කියලා ගත්තොත් විද්‍යාවක්. හරි. පුච්චලෙක් නැහැ. සත්වෙක් නැහැ. ජීවෙක් නැහැ. මන ආලෝකයක්, ලස්සන ආලෝකයක්. උපදුනා කියන එනකොටම ඒ සිතුවිල්ල මානෙයි. මානෙන් එන සිතුවිල්ල. ඒකට බලන්න දැන් දික්තියක් තියෙනවා මානයක් තියෙනවා. ඒ ආලෝකයේ ආස්වාදනය කරනවා. එතනම ඉඳගෙන ඒ ආලෝකයේ දිහා හොඳට බලාගෙන ඒක ආස්වාදනය කරනවා. ඒක සතුට භුක්ති විඳිනවා. ඒක ප්‍රිය කරනවා. මහණෙනී සංහාවයි. දැන් බලන්න අපි එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, පැහැදිලි කර ගන්න ඕනේ. අපි මගද ඉන්නේ නොමගද? දැන් මග්ගම් මග්ග. මගහා නොමග. එහෙනම් අපි ඉන්නේ තාම නොමග. ඇයි? මට ආලෝකයක් ඉපදුනා කියනකොටම සක්කාය දිට්ඨිය. මට ආලෝකයක් ඉපදුනේ. ඒක යම් දර්ශනයක් විතරයි. ඒ දර්ශනය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ශරණයක් තුළ පැවතුනා නැති වෙලා යනවා විනාශ වෙනවා. අවසන් වෙනවා. අනේ ඒකේ අනිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. වෙනස් වුණා නම් පෙරළුවා නම් විපරිණාමයක් නම් පස්සෙල ඒක දුක්ඛ ලක්ෂණය. ඒතරේ ආලෝකයේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්. නෑ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. අන්න ආලෝකයට ඇලුම් කරන්නේ නැහැ. ආලෝකයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නොනින් මෙනෙහි කරනවා නම් අපි මගට වැටෙනවා. මම පැහැදිලි කරා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන කාරණේ. එහෙනම් ආලෝකය තුළ අපි නවතින්නේ නැහැ. ආලෝකය තුළ මනස රඳන්නේ. එතන නවත්තන්නේ. ඒක මට ආලෝකයක් උපදුණා. දැන් තව එක්කෙනෙක් එක්ක කතා කරා. භාවනාවෙන් අවදි වෙලා භාවනාවෙන් නැකිටලා ඒ පරීක්ෂණයෙන් නැකිටලා භාවනාව කියන්නේ පරික්ෂණය බුද්ධියෙන් කරන්නේ. ඒතර ඒක ඒකෙන් ඉවත් වෙච්ච වෙලාව තව කෙනෙක් එක්ක කතා කරනවා. මට මට ආලෝකයක් තිබුණා. මම භාවනා කරගෙන යනකොට මම ලස්සන ආලෝකයක් දැක්කා. ආලෝකයක් ඉපදුණා. ඒතර මට ආලෝකයක් ඉපදුණා කියනකොටම දික්කිනේ. එයි. පුද්ගලෙක් නැති බව තාම තේරුම් ගන්නෑ. තාම වැටහිලා නැහැ. අන සත්පුජ්‍යල සංඥාව තුළ හිර වෙනවා. ඒකත් යම් රූප දර්ශනයක් විතරයි. ඒත් අපි දන්නා රූපක එහෙම නැත්නම් රූප දර්ශනයක ආයශ කොච්චරයිද කියලා. චිත්තක්ෂණ 1000. එහෙනම් ඒකෙත් තියෙනවා හටගන්මක් තියෙනවා ඒකේ විනාශයක් තියෙනවා. හටගන්ම හා විනාශය දකින්න ඕනේ. ඒකට හටගැන්මට කිව්වා උදය කියලා. විනාශයට කිව්වා වැය කියලා. අන්න අපි ඒ දර්ශනය ගන්න මනස. මොකද්ද? උදේ වේ. අපි ඊගාවට උපදවා ගන්න ඥානය තමයි උද්‍යා ඥාන දර්ශන ඥානය. උදය හටගන්න. වැය විනාශ වෙනවා. දර්ශනය දකිනම ඥානය නොනි. මෙන්න උද්‍යව්‍යානු දර්ශන ඥානය. මේ ඥානය අපි උපදවා ගන්නවා. ඊට කලින් අපි ඥාන දෙකක් උපදවාගෙන ඒ විභාග කරලා පරීක්ෂා කරලා බලන්න ගත්ත තැන ඉඳලාම අපි සම්මර්ෂණ ඥානය උපදවා ගන්නවා. ඒ බැලීම දර්ශනය. ඊට පස්සේ අපි ඒ විභාග කළ පරීක්ෂා කළ බැලීමත් තුළ අපි නාම රූප පරිච්ඡේද ඥානය උපදවගන්නවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. ඒ නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගත්තා. අවබෝධ කරගත්තා. වටහා ගත්තා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය. අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ උද්‍යව්‍යානු දර්ශන ඥානය. ඒ කියන්නේ හටගන්න. වැය කියන්නේ නැතිව. දැන් ඒ ආලෝකය අපේ නුවණින් තව විමසන ඕන. විමසලා බලන්න. ඒක කොහොම දෙයක්ද තියෙන්නේ? මොන වගේ ක්‍රියාවක්ද? කොච්චර වෙලාවක් පවතිනවද? අවසන් වෙනවද? ඔව්. දැන් ආලෝකයක් තුළ සිට දැන් රඳවල මට ආලෝකයක් තිබුණා. ඒ සිතුවිල්ල වැරදි. හොඳ ආලෝකයක් මන ආලෝකයක්. මානෙ. මට ආලෝකයක් ඉපදුනා කියනකොටම දික්ටි මන ආලෝකයක් ලස්සන ආලෝකයක් මම දැర్శණය කරගත්තා. ඒතර මානෙ ඒ ආලෝකයට ඇලුම් කරනවා. ඒ ආලෝකයේ ආස්වාදයේ විඳින එතන මිදගෙන. ඒ තණ්හාවයි. තර තණ්හාවයි මානයයි දික්තියයි අවසන් කරන්න යන ගමනේ අපි දැන් ආයි රැඳෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ මග හා නොමග. එහෙනම් මග රැඳෙන්නේ නැතුව නොමග යන්නේ නැතුව නිවැරදි මග. ඒකට නිවැරදි මග තමයි අනිත්‍ය ලක්ෂණය අවබෝධ කර ගැනීම, දුක්ඛ ලක්ෂණය අවබෝධ කර ගැනීම හා අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම. එහෙනම් අපි නොවනින් විමසන ඒ අවස්ථාවේම එවැනි ආලෝකයක් පහළ වුණා. ඒ ආලෝකය කොහොමද ආවේ? හේතු ප්‍රත්‍යයෙන් ආවේ. හේතුන්ගේ සකස් වෙච්ච එක. මොනවාද හේතු? හේතු මනස. මනසට නේක දර්ශනය වෙන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කළා මනසට දර්ශනය. ඒතර මනසට හේතු ආලෝකයේ රූප ධර්මයක්. ඒතර මනසේ ආයශේක දර්ශනයයි. චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා මනස. මනසේ ක්‍රියාකාරී. ප්‍රාර ආලෝකය නැමැති දර්ශනය ඒක රූපයක් රූප දර්ශනය ඒකට චිත්තක්ෂණ 17ක් අවශ්‍ය වෙනවා. චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. මේතරේ ධර්මතා දෙක මනසා මනසට දර්ශනය වෙච්ච රූපය පිළිබඳව කොච්චර වෙලාවක් පවතින? ඒ ධර්මතා දෙකේම තිබ්බද උදයක්? ඔව්. එතකොට හේතු මනස. මනසයි හේතු. ඒ මනසට නිදර්ශනය. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. උපකාර කළා. මනස. ඒ දර්ශනය. ඒතොර හේතු ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒක අනිත්‍යයි. ඇයි අනිත්‍ය වෙන්නේ? චිත්තක්ෂණ 1000ක් තුළ ඉපද බිඳෙන හින්දා අනිත්‍යයි. ඒ රූපය. මනස ඒ පරීක්ෂා කළ ඒ විභාග කළ මනස ඒ රූප දර්ශනය පිළිබඳව දැනගත්ත මනස චිත්තක්ෂණයක් තුළ ඉපදෙන්නේ. දැන් එතන තියෙන්නේ උදයහා වැය. හටගත්තා නැති වුණා. දර්ශනය දැක්කා ඥානය නුවණින්. විද්‍යාඥාන දර්ශන ඥානය. අපි මේ ඥානය උපදවා ගන්නේ නැතුව අර ආලෝකයම ආස්වාදනය කර කර හිටියොත් තෘෂ්ණාව එතන ලගිනවා. තෘෂ්ණාව එතන පළපදියම් වෙනවා. තෘෂ්ණාව අපේ මනස දැහැගන්න. ඒක තව කෙනෙක් එක කතා කරනවා මට ලස්සන ආලෝකයක් උපදිනවා භාවනා කරනවා. මන ආලෝකය. මානෙ. ඒතර මට ආලෝකයක් උපදුණා. දික්ටි. ඒතර මමද මට ආලෝකයක් උපදුණේ නැහැ. මනස කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. අපි ඒ පිළිබඳව කාංකා විතරණ විසුද්ධියේදී කතා කරනවා. චිත මනස විඥානේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ මනසේ එක චිතක්ෂණයක් තුළ ඇති වුණා නැති වුණා විපරිණාම වෙනස්. විද්‍යාව හා වැය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ මනස හටගත්තා නම් උදයයි. චිතක්ෂණයක් තුළ නැති වුණා නම් ඒ විපරිණාමය හැමස් වෙයි. ඒ දර්ශනය කරගත්තද උද්‍යව්‍යානු දර්ශන ඥානය නුවණි. අන්න අපි ආව ඥානෙ අපි ආව නුවණට අපි ආව ප්‍රඥාවට අපි රැඳුනේ නෑ ආලෝකය තුළ. ආලෝකය මම කියලා ගත්තෙත් නෑ. මනා ආලෝකයක් කියලා ගත්තෙත් නෑ. ආලෝකය ආස්වාදනය කරන්න ගියෙත් නෑ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක්. ඒ තුල තියෙන්නේ හටගන්න ස්වභාවයක් සහ වැය වෙන ස්වභාවයක්. ඒකට හටගන්න මනසට එක චිත්තක්ෂණයක් තුල හටගෙන නැති වෙනවා. ඒ දර්ශනයේ වෙච්ච ආලෝකයක් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. නැති වෙනවට කිව්වා උදය, ඇති වෙන නැති වෙනවට කිව්වා වැය, ඇති වෙනවට කිව්වා උදය. දර්ශනය කිව්වා දකින්නවට, ඥානය කිව්වා නෝන. එහෙමනම් ඊගාව ධර්මතාවය තමයි ඥානය. ඥානය උපක්ලේශයක්. ඥානය ක්ලේශයක් වෙන්නේ කොහොමද කියලා හිතයි. මේ විදර්ශනා භාවනා කරන අයටම එන ඥානය. දර්ශන ඥානය. හැබැයි අපි නිවැරදිව ඒ පිළිබඳවත් අවබෝධ කරගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි ධර්ම අවබෝධ කරගන්න ඥානය ඕන. හැබැයි මේ ඥානය කියන එකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය තමයි තේරුම් ගන්නවා. විදර්ශනා භාවනා කරගෙන යන පුච්චලයකට හොඳට පරික්ෂා කරගෙන යන පුච්චලයකට විභාග කරගෙන යන පුච්චලයකට මේ ඥානය නේ. ඒක විදර්ශනා ඥානය. මේක අකුසලයක් නෙමෙයි. අකුසල් නෙමෙයි. මේ සුද්ධ විදර්ශනා. නමුත් අපි නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ අර සන්නා මාන දික්කි වල එක පැටලෙනවද කියලා. මොකද ඥානය කියන ධර්මතාවය අනිත්‍යයි. ඒකත් අස්තිරයි. ඒකත් తాවකාලිකයි. ඥානය කියන්නේ එක උපදින සිටේ. ඒකට ආයශයක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙන චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා නම් එතන තියෙන්නේ උදයහා වේ. උදේ කියන්නේ හටගන්න. වේ කියන්නේ නැති වෙන. ඒ දර්ශනය, ඒක දකින ඥානය කියන්නේ මොකක්ද? ඒ ඥානයයි අපිට අවශ්‍ය කරන්නේ. අන්න ඒ නෝ. ඒකට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මට දැන් ඥානය තියෙන හොඳට විදර්ශනා ඥානය. මට තියෙනවා කියලා ගන්නකොටම දිසි. එකක් සංස්කාරයක්, එකක් සිතුවිල්ලක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මතාවයක් විතරයි. එහෙනම් මට දැන් හිතට මට ඥානෙ තියෙනවා විදර්ශනා ඥානෙ. තියෙනවා කියලා ගන්නකොටම දීටි. කෙනෙක් එක කතා කරනවා. මම දැන් බය නැහැ. මට හොඳට ඥානෙ මෙහෙවන්න පුළුවන්. මනාලේ සම්ඥාණය මට ක්‍රියාත්මක වෙනවා. මානය. ඒ ඥාණයට ඇලුම් කරනවා. ඥාණයට ඇලුම් කරනවා. ඒ ආස්වාදනය කරනවා. ඒට ප්‍රිය කරනවා. තණ්හා. අතන බලන්න. මේ ඥානයත් උපක්ලේශයක් වෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ධර්මතාවෙන් හරි සියුම් ධර්මතාවයන්. මේ සියුම් ධර්මතාවයන් තුළ තමයි අපි ක්ලේශයන්ට නැවත නැවත අහු වෙන්නේ. ඒකට තණ්හාව කියන්නේ ක්ලේශයක්. මානෙ කියන්නේ ක්ලේශයක්. දුක්ඛය කියන්නේ ක්ලේශයක්. අන්න තේරුම් ගතිය. ඒකට මට ඥානෙ උපදුනා කියනකොටම දික්ති. නෑ මට ඥානයක් උපදුන්නේ. සිතුවිල්ලක් විතරයි. ඥානෙ කියන්නේ සිතුවිල්ලක්, නාම ධර්මයක්. මානසික සකස් වෙන්නේ. ඒකට අවශ්‍යක චිත්තක්ෂණයයි, චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය යන යම් දෙයක් දුකයි. දුක්ඛ ලක්ෂණ. ඇයි දුකයි කියන්නේ? නිරන්තරයෙන් දෙලීමක් කියන පීඩාවක් කියන. ඒක නැවත නැවත ඇති කරගන්න සිත උනන්දු වෙනවා. සිත මෙහෙවන. එතකොට ඒ සඳහා උනන්දුවක් ඇති වෙනවා නම් ඒ සඳහා සිත මෙහෙවනවා නම් එතන තියෙන ප්‍රිය ස්වභාවයක්. ඇලුම් කරන ස්වභාවයක්. ඇලුම් කරන ස්වභාවයක් තියෙනවනම් එතන තියෙන තණ්හාව. එහෙනම් තණ්හා මාන දික්ටි වලට නොවැටි ඒ ඥානයේ කියන ඒ නාම ධර්මයක් සිතවිල්ලක් හැටියට තේරුම් අරගෙන ඒ සිතවිල්ලත් ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් හැටියට ප්‍රත්‍යයෙන් උපන්න කියලා මනසනේ මුල්ලුනේ අර පරීක්ෂණය උපකාර කරා විදර්ශනා භාවනා. ඒ පරීක්ෂණේ උපකාර කළා මනස හේතු හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් උපන්නා යම් කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හේතු ප්‍රත්‍යයෙන් උපන්නේ යම් ධර්මයක් නැත්නම් ඒක දුක. සමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ චිත්තක්ෂණය තුළ ඉපදෙන්නේ. සමාගේ වශයෙන් පවත්වන්න. එහෙනම් අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් නිවැරදි මඟට බහිනවා. ආ ඥානයත් අනිත්‍ය. චිතක්ෂණයක් තුළ ඉපදෙදෙනවා. ආය නැවත ඥානය පදන්න ආය චිතක්ෂණයක් තුළ ඉපදෙදෙනවා. ඒතර ඉපදෙනාට කිව්වා උදේ කියලා විඳිලා අවසන් වෙනාට කිව්වා වැයි කියලා. ඒ දර්ශනය ඒ දකින්නවද? ඒක දර්ශනයයි. ඒතර උද්‍යා ව්‍යාණු දර්ශන. අන්න ඒ ඥානයයි අවශ්‍ය කරන්නේ අපිට. අර විදර්ශනා භාවනාව තුළින් මේ පරීක්ෂණය තුළින් ඒ සාබැලීම තුළින් අපි උපදවාගත යුත්තේ ඥාන. අර තණ්හා මාන දික්ටි වලට නොවැටි යනවා. මොකද තණ්හා මාන දික්ටි කෙලෙස් නිසා. කෙලෙස් වලින් ගලවන්න කියන්නේ. මොකද කෙලෙස් ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන්නේ සතර. කෙලෙස් ක්‍රියාත්මක නොවන තැන තමයි නිවන. රහතන් වහන්සේට තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේට මානයක් නැහැ. රහතන් වහන්සේට දික්තියක් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් විදර්ශනා ඥානයක් උපදවාගෙන ඒ විදර්ශනා ඥානය මට දැන් හිතට විදර්ශනා ඥානය තියෙනවා කියනකොටම දික්ති වැරදි දර්ශනයක් වැරදි දැකීම. හයි කුච්චලයක් නැහැ සත්‍යයක් නැහැ ජීවයක් නැහැ සංස්කාරයක් හටගත්තා සිතුවිල්ලක්ම හටගත්තා ඒ සිතුවිල්ල කියන්නේ හටගන්න ස්වභාවයක් ඒකට කිව්වා උදය කියලා ඒ සිතුවිල්ල චිතක්ෂණයක් තුළ නැවෙනවා නැති වෙනවා කිව්වා වැය කියලා ඒ දර්ශනය කරගත්තද දැක්කද ඒක දර්ශනයයි ඥානය නෙවෙයි අන්න උද්‍යව්‍යාන දර්ශන ඥානය උපදවා ගන්නවා අපි තණ්හා මාන දික්කිය අයින් කරලා මොකද තණ්හා මාන දික්කියක පැටලුණොත් අපි නැවත සසරට වැටෙනවා නොමකට වැටෙනවා එනිසා බුදුරජාන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ මෙන්න මේවට අහු වෙන්න එපා කියන කාරණේයි පැහැදිලි කරන්නේ. එහෙනම් විදර්ශනා භාවනා කරන කෙනෙකුට හොඳට එනවා ඥාන. හොඳට විදර්ශනා කරන්න පුළුවන්. හොඳට බෙදන්න පුළුවන්. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට වෙන් කරන්න පුළුවන් යාට. ඒ පිළිබඳව අතිශය තීක්ෂණ ඥානයක් තියෙනවා. ඒ ඥානය ඉතා වේගයෙන් ඒ ධර්මයන් කෙරෙහි මෙහෙවනවා. අන්න යන එයා රැවටෙනවා. මට ඥානය උපදුණා කියලා. මම ඥානය උපදවා ගත්තා කියලා. ඒතර මට කියනකොට මේ දික්ටි ආ මට හොඳට ඥානය. මනාලෙස මගේ ඥානය පිහිටලා මානේ අන්නත් එක්ක කතා කරනවා. ඒ ඥානයට ආස්වාදනය කරන, ඇලුම් කරන, ප්‍රිය කරනවා. සන්නා. එහෙනම් මේවට නොවේ කියන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවට නොවැටි යන ආකාරය. ඊගාව ධර්මතාවය තමයි ප්‍රීතියක් කියන්නේ. හැබැයි මේ වෙන්නේ මේ විදර්ශනා භාවනා කරන අයට විතරයි. අනිත් අය ඔය එදා එදිනදා ප්‍රායෝගික ජීවිතයේ ලබන ප්‍රීතිය නෙමෙයිනේ. ඒක විදර්ශනා භාවනාව තුළින්ම ඒ පරීක්ෂණය තුළින්ම ඇතිවෙන ප්‍රීතියක් සතුටක්. නිරන්තරයෙන් ලොකු තෘප්තියක් එනවා. සතුටක් එනවා. මට දැන් හොඳට භාවනා කරන්න පුළුවන්. ඒතර ප්‍රීතිය මට කියලා ගත්තොත් වික්‍යා. එයි. සක්කාය විච්ඡය තුළ ඉඳගෙනයි ප්‍රීතිය භුක්ති විඳින්නේ. මම නිපීතිය භුක්ති විඳින්නේ. එයාට සක්කාය විච්ඡය. එහෙනම් ප්‍රීතිය භුක්ති විඳින කෙනෙක් නැහැ, සිතවිල්ලක් විතරයි. සිත තුළ හටගන්නේ සම්නස්. එහෙනම් මේ සොම්නස්සහගත සිතුවිල්ල චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හට ගන්නව හට ගන්න සැනින් නැති වෙනවා. එහෙනම් මේ යම් කිසි කෙනෙක් එනවා මන්න දැන් හරි සතුටින් මොකද මට දැන් භාවනා කරලා මට දැන් මේ සංස්කාරයන් පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා. ඒකට මට කියලා ගන්නකොටම දිසි මට මන අවබෝධයක් තියෙනවා. මට දැන් ලොකු සතුටකින් මම ඉන්නේ. මානය ඒ සතුටට ඇලුම් කරනවා. ආශා කරනවා, ප්‍රිය කරනවා. තෘෂ්ණාව. ඇලෙනවා සිත Taman දන්නේ අන Tamanට භාවනා කරන්න පුළුවන් කියලා Taman හොඳට භාවනා කරනවා කියලා මනාලෙස භාවනා කරනවා කියලා මාන්නයත් ඇති කරගෙන මම භාවනා කරනවා කියලා දික්කියත් ඇති කරගෙන ඒ භාවනාවට ඇලුම් කිරීම වශයෙන් තෘෂ්ණාවත් ඇති කරගෙන රහතන් වහන්සේ කෙනෙක් වෙන්න යන ගමනේ අතරමඟ හිර වෙනවා. ඒවක් කෙලෙස්. තණ්හාවක්, මානයක්, ditthියක්. රාතන් වහන්සේට තණ්හාවක් නැහැ, මානයක් නැහැ, ditthියක් එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ තණ්හාවක්, මානයක්, ditthියක් අයින් කරගෙන ගමනට අවතීර්ණ වෙන්න. දැන් එතන තියෙන්නේ නිවැරදිව දකිනවා නම් උදේවැ හට ගන්නව නැති වෙනවා. දර්ශනය දකිනවා ඥානයෙන් අන්නේ ඥානය උපදවාගෙන සතුටක් ලබනවා. ඔව්. හැබැයි මම මට නෙමෙයි ඒ ඥානය. දේව්‍යාන දර්ශන ඥානයත් මට නෙමෙයි. දේ කියන්නේ සිතුවිල්ල. වැය කියන්නේ සිතුවිල්ල. හට ගන්න සිතුවිල්ලට උදේ කිව්වා නැති වෙන සිතුවිල්ලට වැය කිව්වා. හට ගන්න සිතුවිල්ලට උදේ නැති වෙන සිතුවිල්ලට වැය කිව්වා. ඒ දකින්නවද ඒ දර්ශනය ඥානීය නෝනි අන්නේ ඥානීය පුදවන්නේ ඉතේ අව්‍යාන දර්ශන ඥානයි ඒතර අපිට මේක කලින් අපි ඥාන උපදවාගත්ත සම්වර්ෂණ ඥානෙ නාම රූප පරිච්ඡේද ඥානෙ ඊළඟට අපි දැන් උදේ අව්‍යාන දර්ශන ඥානෙ උපදවන්නේ එහෙනම් සන්නා මාන දික්ති වලට නැවැටියන්ට අන්න යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් මම කියලා ගන්නෙත් නැත්නම් මාණයෙන් ගන්නෙත් නැත්නම් ඒ සතුටට ප්‍රීතියට ඇලුම් කරන්නෙත් නැත්නම් ඒකත් අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් හැටියට දකිනවා නම් චිතක්ෂණය දෙකක් තුල ඇති වෙන්නේ එක චිතක්ෂණයයි නැති වෙන්නේ එක චිතක්ෂණයයි හටගන්න ෂණයෙන් නැති වෙනවා එහෙනම් උදයටත් එක චිතක්ෂණයයි වැයටත් එක චිත්තක්ෂණයයි චිත්තක්ෂණ දෙකක් තුළ ඇති වෙලා නැති වෙනවා. ගේවැය. එතනම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. එතනම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. එතකොට සංහා මාන දික්ටි කියන ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සිතුවිල්ල තුළ එතන නොමද. එහෙනම් උද්‍යව්‍යාන දර්ශන ඥානය උපදවාගත යුතු ඥානය උද්‍යාසහන් දර්ශන ඥානය එහෙනම් ප්‍රීතියත් අනිත්‍යයි. ශණයක් තුළ ඉපද බිඳෙනවා විපරිණාමයි නැවත නැවත උපදවා ගන්න සිත පෙළනවා පීඩාවටපත් කරනවා ඒක දුකයි තමාගේ වශයෙන් පවත්වන්න බැහැ. ඇයි තමාගේ වශයෙන් පවත්වන්න බැහැ? ඒ ක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. ඒක ස්වභාවය. ඒ ධර්මතාවය. නාම ධර්මයන්ගේ ස්වභාවය චිත්තක්ෂණයක් තුළ ඉපදෙදී. රූප ධර්මයන්ගේ ස්වභාවය චිත්තක්ෂණ 17ක් තුළ ඉපදෙදී. අන්න යම දකිනවා නිවැරදි. එහෙනම් අපි ඒක ඇලුම් කරන්නේ නැහැ. ඒකට ආශා කරන්නේ නැහැ. ඒකට ප්‍රිය කරන්නේ නැහැ. ඒ ප්‍රීතියේ යථා ස්වභාවය දකිනවා. වැය ස්වභාවය දකිනවා. උදේ ස්වභාවය දකිනවා. ඒ අනුව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණය නැවත නැවත පෙළීම පීඩාවටපත් කිරීම දුක්ඛ ලක්ෂණය. අන්න දුක්ඛ ලක්ෂණය. ඒ වගේම තමාගේ වශයේ පවත්වන්න බැහැ ප්‍රීතිය. මොහොතින් නැති වෙනවා. එහෙනම් අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් ඒ ප්‍රීතියත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් හොඳට පරික්ෂා කරලා හොඳට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගෙන ඒකත් මනසින් අයින් කරනවා. ඒ තෘෂ්ණාවත්, ඒ මානයත්, ඒ ditthiyත් මනසින් අයින් කරගෙන දැන් උද්‍යව්‍යහන දර්ශන ඥානයකට වාගන්න. ඊගාව එක තමයි පස්සද්ධි කියලා කියන්නේ. පස්සද්ධි කියන්නේ විදර්ශනා භාවනා කරන කෙනෙකුට එනවා නිරන්තරයෙන්ම කාය චිත්ත දෙකේ කයෙහි හා සිතේ එනවා සැහැල්ලු බව පස්සද්ධ කියන්නේ සැහැල්ලු බව. සංසිඳීම. ශරීරයේ සැහැල්ලු බවක් වෙනවා. මොකද? අර ඕලාරික ගොරෝසු කෙලෙස් හටගන්නේ. අකුසල් සිටිවි අකුසල් වලට කොහොමද යන්නේ? ඔය අකුසල් නෙමෙයි. අකුසල් වලට කොහොමද යන්නේ? විදර්ශනා භාවනා කරන කෙනෙක්. සිද්ධ විදර්ශනා කරන කෙනෙක් අකුසල් වලට කොහොමද යන්නේ? නෑ අකුසල් කරෙන්නේ නෑ. හරි. මේ අකුසල් නොකිරීම නිසා එයාට කායට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද එයාගේ කය සංවරයි. එයාගේ වචනය සංවරයි. ඒතර මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒක චිත්ත විවේකයක් දැනෙනවා. මනස සංවරයි. ඒතර මේ ద్వාරත්‍රය සංවරයි. සැහැල්ලු බවක් එනවා. දෙට විදර්ශනා භාවනා කරනවා. කය සැහැල්ලු. හැබැයි යම් වෙලාවක හිතනවා නම් එයා මට දැන් මේ භාවනා කරලා මට දැන් මගේ කයක් ටිකක් සැහැල්ලු. දැන් මගේ කයක් ටිකක් සැහැල්ලු. දැන් එහෙම ගන්නකොටම දිටි. මගේ කය. එහෙම එකක් කියනවද? එහෙම එකක් නැහැ. මගේ කය කියලා ගන්න බෑ. ඇයි? මම කියලා කෙනෙකුත් නැති නිසා. යමෙක් කියනවා නම් මගේ කය ටිකක් සැහැල්ලුයි කියලා එයා දික්තියක ඉඳන් කතා කරන්නේ. භාවනාවෙන් නැකිටලා අනිත්‍යත් එක්ක සාකච්ඡා කරනවා. මත්තන් දැන් හොඳට සැහැල්ලුව දැනෙනවා. මට කයත් සිතත් හොඳට සැහැල්ලුව මට හොඳට දැනෙනවා. ඒ කතා කරන්නේ මානෙ. මානෙ. මනාලෙස මගේ කය සැහැල්ලුයි. මනාලෙස මගේ සිත සැහැල්ලුයි. හිතනකොටම මානෙ. ඒ සැහැල්ලුවට ඇලුම් කරනවා. ඒ කාය චිත්ත දෙකේ පවතින සැහැල්ලු බව, ලිහිල් බව, ඒකට ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. ඒ සංහාවයි. බලන්න මේ සියුම් ලෙස එන තණ්හා මාන දික්ටි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න අවබෝධ කරගන්න පැහැදිලි කරන ආකාරය. සියුම් ලෙස එන. අර ඕලාරික වෙනේව අපි නවත්තගෙන ආවේ. චිත්ත විසුද්ධියෙන්, ධිට්ඨි විසුද්ධියෙන්, කක්කා විකරණ විසුද්ධියෙන් අපි ඒවා නවත්තගෙන ආයි පාලනය කරගෙන හැබැයි සියුම් ලෙස එන. මේ සියුම් ලෙස එන උපක්ලේශයන් අපි හඳුනා ගන්න ඕන. එහෙනම් ඒ කයේ සිටේ කර කයේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඔව්. කොහොමද? කය චිත්තක්ෂණ 17ක් තුළ උපදින ධර්මතාවයක් සතර මහා ධාතුන්. චිත්තක්ෂණ 17ක් තුළ උපදිනවා. උපදිනවට කියව උදේශ. චිත්තක්ෂණ 17ක් ඇතුළත බිඳිලා අවසන් වෙනවා ඒකට කියව වැය කියලා. ඒකට කය පිළිබඳව මම කියලා ගන්න අපි දන්නවා සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් කියන්නේ ඒකේ උදය දකින්නවා ඒකේ වැය දකින්නවා. චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. දර්ශනය දකින්නවා. ඥානෙ නෙවෙයි. අර තණ්හාමාන දික්ති වෙනකොට අපි උපදවා ගන්න උද්‍යව්‍යානු දර්ශන ඥාන. අන්න යම් කෙනෙක් ඒකට අහු වෙන්නේ නැහැ. පස්සද්ධියට අහු වෙන්නේ. ඒ පස්සද්ධියට අහු වෙන්නේ නැතුව එයාගේ මනස ගන්නව නිවැරදි මඟට. නම කියන්නේ. නිවැරදි මඟට ගන්න. ඒතර නිවැරදි මඟ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. නම කියන්නේ නැතුව නිවැරදි මඟට ගත්ත මනස. එහෙනම් තව ධර්මතා තියෙනවා හයක්. ඒ ධර්මතා හය අපි ඊළඟ දේශනාවේදී සිද්ධ කරනවා. මේ උපක්ලේශයන් පිළිබඳව උපක්ලේශයන්ට අහු නොවි ඒවෙන් ගැලවිලා අපේ මනස අයින් කරගෙන නිවැරදිව ඥාන ටික උපදවාගෙන පරිහත්ය දක්වා යන ආකාරය අපි ඉදිරි දේශනාවලදී පැහැදිලි කරනවා. අදට මේ දේශනාව මෙතනින් නිමවටපත් කරනවා. Thank you.